ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 පබ්බඤ්ඤා භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරිස පඤ්ඤත්තා මාතා පිතුන්නං භික්ඛවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං ඉමානි කෝ භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තානි සප්පුරිස පඤ්ඤත්තානි තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පන්විත පඤ්ඤත්ත සූත්‍රයේන වගන්තියක් මේ ප්‍රකාශ වුණේ. තීනිමානි භික්කවේ පන්විත පඤ්ඤත්තානි සප්පුරිස පඤ්ඤත්තානි මහණෙනි ධර්මතා තුනක් පන්විතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද ධර්මතා තුනක් ඇත. ඒ කවරේද? දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං මහණෙනි පරිත්‍යාගයද බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද පළවෙනි ධර්මතාවයි පබ්බජ්ජා භික්කවේ පණ්ඩිත පඤ්ඤත්තා සප්පුරිස පඤ්ඤත්තා මානෙනි ගිහිගෙන් නික්මී සසුන්ගතව පැවිදි වීමේ ප්‍රවෘජාව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද දෙවැනි පඬිත පඤ්ඤාත් ධර්මයයි මාතා පිතුන්නං ධික්කවේ උපට්ඨානං පණ්ඩිත පඤ්ඤත්තං සප්පුරිස පඤ්ඤත්තං මහණෙනි මව්පියන් උපස්ථාන කිරීමද බුදුපසේ බුදුමහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසා කරන ලද පණ්ඩිත පඤ්ඤත්ත ධර්මයක් කියන එකයි මේකේ තේරුම. මෙහිදී සඳහන් කළ යුතු තියෙන්නේ පඬිතු කියන්නේ කවුද? ෂත්පුරුෂ කියන්නේ කවුද කියන මේ වචනයයි. පඬිත නමින් මෙතන හඳුන්වන්නේ ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්ත නමින් හැඳින්වෙන්නේ මෙලොව පරලොව තේරුම් ගන්න කර්ම කර්මඵල විපාක පිළිවෙල තේරුම් ගන්න එවාගෙම කුසල් අකුසල් පිළිබඳ ආબોධයක් ලබන එවාගෙම ලෝකයේ පිළිබඳව යථා තත්ත්වයක් දැනගන්න ධර්මීය අධර්මීය මනවින් තේරුම් ගන්න එවාගෙම කුසල් අකුසල් මනවින් තේරුම්ගෙන අකුසලයෙන් වැළකී කුසල ධර්මයන් රැස් කරන රහත් බව පසේ බුදු බව ලෝතුරා බුදු බව සඳහා පෙරම් පුරන උතුමන් දෙකිනවා නැනවත් පඬිතයන් වහන්සේලා කියලා. සත්පුරුෂ නමින් කියවෙන්නේ මේ මහෝත්තමයන් වහන්සේලාමයි. පින්නතුන් අහලා ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ සොළස් අසංකයේ කල්පලක්ෂයක් තිස්සේ බුදුබා පතාගෙන මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන පුරාගෙන ආවා ඒ අතරත මීට සාරා සංකයේ කල්පලක්ෂයකට ඉහෙතදී දඹදිවුතලෙහි රම්මක කියන ගම්මානෙහි මහා ධනවත් බ්‍රාහ්මණ වංශයක උපන්න උපන් නැකත අනුව නම් ලැබුණේ සුමේද කියලා තරුණ වයසේදී <clears throat> ශිල්ප සාත්‍ර පරතර ටිගනගෙන ඉන්න අවස්ථාවේදී මව්පියන් හදිසිය අභාවයට ගියා. ආදායම් පාලකතුමා අයපොතගෙනත් පෙන්නවා මෙතුමානන්ද මව්පිය පෙළපතින් හිමි වූ විශාල වස්තු සම්භාරය ගැන. මෙතුමා කල්පනා කළේ මගේ මව්පිය මුතුන් මිත්තෝ මේසා විශාල වස්තු සම්භාරයක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිළි ඉතිරිය ගිය වස්තු ගබඩාවල් 12000ක් සහිත ගෙවල් දොරවල් මාලිගා ඉඩකඩම් යාන වාහන වතු කුමුරු පිටි ඇතුන් අසුන් ගව මහිසාදීන් මේ අප්‍රමාණ වස්තු සම්භාරයක් බුදුලේ වශයෙන් හිමි වුණා. එතුමා කල්පනා කළේ මේ සියල්ලම එකතු කරලා තියල අපේ මව්පියෝ මුතුන් මිත්තෝ මිය පරලෝ ගිය. යන අවස්ථාවක ගෙනියන්නේ නැහැ මේ ශරීරේ කූඩුවවත්. ගෙනියනවා නම් ගෙනියන්න හැකි වෙන්නේ කරන කුසල් අකුසල්. එනිසා මගේ මව්පිය මුතුන් මිත්තන්වත් හිතසෝ පිණිස මේ වස්තු සම්භාරේ මම ගෙනියන්නට ඕන නිවන දක්වා. එසේ කල්පනා කොට රටේ රජතුමාට මේ සියල්ල ගැන හැඳින්වීමක් කරලා රජතුමාගේ අවසර ගැන විශාල වස්තු ගබඩාවල් විවෘත කළා අද්දාසක් තිස්සේ පෑදාවල් ජනතාවට ගෙනියන්න සැලැස්සුවා. උන්වහන්සේ මැදිමුදුලේ සනීප පුටුවක වාඩි වෙලා පුදුම විදිහේ මානසික සුවයක් වින්දනය කළා. මේ රටේ ජනතාව කොයිතරම් ඉන්නවද කෑම බීම නැති, ඇඳුම් පැළඳුම් නැති, ඉඳුම් හිටුම් නැති, යාන වාහන නැති, අවහරණක් නැති. මේ මගේ මුතුන් මිත්තන් විසින් එකතු කරලා තියෙන මේ වස්තු සම්භාරයේ ඒ නිසා විශාල ජනතාවකටම අසුව පිණිස පරිත්‍යාග කළා නේද? මේවා ලබා ගන්න සීලම දෙනා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා. සුවසේ ජීවත් වෙමින් සුවසේ අමුදරුවන් පෝෂණය කර ගනිමින් තම තමාගේ సంతාන තුලත් දෙලව දියුණුවට යහපත් කුසල රැස්පත් කර ගනිමින් මේ සියල්ලෝම ලොවේ ලෝතුරා සුවේට පැමිණෙත්වා මේ වාගේ මෛත්‍රී සිතවිලි ධාරාවන් සිටේ පවත්වමින් දවස් හතක් බලාගෙන ඉඳලා කල්පනා කළා මගේ ජීවිතයේ පුරාම අවසංග නැතුරු හිටියත් මේ වස්තුව ගෙනහිල්ලා අවසංග වෙන එකක් නැත මම අද මේකෙන් තවත් වැඩක් ගන්නෙමි කියලා සෑම තැනම දුටු දුටුවන් කියවන්න නාම පූරු සවිකලා මාසතු සීල වස්තු සම්භාරේ මම කැමැති කෙනෙකුට කැමැති ලෙස ගෙනියනු පිණිස පරිත්‍යාග කළා කියලා උන්වහන්සේ වනගත වුණා දැන් මේ වනගත උනේ නිකන් නෙමෙයි වාසයේගේ සිතේ පුදුම නිදහසක් ඇතුව දැන් කිසිම වගකීමක් නැහැ Tamanට තියෙන එකම වගකීම නම් මේ වනගත වෙලා කරන්න තියෙන උසස් අර්ථය සම්පූර්ණ කර ගැනීමයි ඒ වෙලාවේ උන්වහන්සේට හිතුනේ මේ ලෝක ධාතුෙහි ලබන්න තියෙන උසස් මාර්ගයක් තමයි ලෞකික ධානය සමාධි සමාප්‍රත්‍ය ඒවා ලෝකේට ඇති උසස්ම සම්ප්‍රත්‍යයක් තමන් වාසයේ මීට පෙර සොළොස් අසංඛ කල්පලක්ෂයක් මුළුල්ලේ දියුණු කළ නොනැති බැවින් දවස් 7ක් ඇතුළතදී ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල සියල්ල ඉපදෙව්වා. ඒ ධ්‍යාන සුවයෙන් වැඩෙනා කාලයේදී දීපංකර සරුවඥන් වහන්සේගේ පහළවීම ගැන අහන්න ලැබුණේ නැහැ. පටිසන්ධි මංගල්‍යයේදී, උත්පත්ති මංගල්‍යයේදී, බුද්ධත්ව මංගල්‍යයේදී, ධම්මචක්ක මංගල්‍යයේදී මහා පෘථුවේ කම්පාවනාට මේ බෝසතාණන් වහන්සේ සමවත් සෝයෙන් නිතර හිටිය නිසා ඒව ඇහුනේ නැහැ දැනුනේ නැහැ. නමුත් එක දවසක් උතුරු හිමවත් දෙසට වඩින ගමනේදී පාරක් සරසන පිරිසක් දැකලා සාදු කිය කියා බුදු ගුණ කිය කියා පාර සරසනවා දැකලා බිමට ඇවිල්ලා කාටද මේ පාර සරසන්නේ කාගේද මේ ගුණ කියන්නේ? ඉතින් හැමදෙනාම කියා හිටියා තාපසයන් වහන්සේ සුභාස දන්නේ නැද්ද? දීපංකර සරුවඥන් වහන්සේ අපේ ගමට අද පිටිසුඟා වඩිනවා. සාර ලක්ෂයක් රහතන් වහන්සේක මේ සුදර්ශන සාල් මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ මුන්වහන්සේගේ සිතේ පස්වනක් ප්‍රීතියේ පිරුණා. ප්‍රීතියෙන් පින පිනා කිව්ව මටත් දෙන්න මේ පාඩෙන් ටිකක් මමත් මේට සහභාගී වෙන්න සතුටුයි. කවුරුත් හිතුවා 이르දිවන්තයෙක් නිසා කියලා මනගෝරුවක් දුන්න අපට මේක පුරවා ගන්න වෙලාවක් නෑ ස්වාමීනි ඔබ වහන්සේ මේක අපට පිළිසුණු කරලා පුරවලා දෙන්න උන්වහන්සේ වෙලාවේදී ඉරිදි බලෙන් කරන්නේ තිබුණාට ඊට වඩා ලොකු ආනිසංසයක් ලැබෙන්නේ කය වෙහෙසවා වක් පිළිවෙත් සීරිසෙන් ප්‍රස්ථාන කිරීමයි කියලා මිනිසුන් කප කපා දෙන ප්‍රස් අරගෙන කර තියාගෙන බුද්ධෝ බුද්ධෝ කියන වචනේම කිය කියා පුදුම ප්‍රීතියකින් මේ පාර සැරසුවා පාර ගොඩ කෙරුවා නමුත් ස්වල්පයක් ඉතුරුව තිබෙන්නේ හාත්පසින් බුදුරැස් විහිදුවාගෙන සාර ලක්ෂයක් රහතන් වහන්සේ සමග සරුවඥන් වහන්සේ වඩිනවා දැක්කා. උතුරායන ප්‍රීතියෙන් කල්පනා කළා දැන් මේ වෙලාවේදී 이르දි බලයෙන් පරසතු මදාරාමල් ගෙනල්ලා මේක පුරවන්නද? නාග භවණින් රුවන් වැලි ගෙනල්ලා මේක පුරවන්නද? ඒ සියල්ලට වඩා මගේ මේ සම්පුවරුවක් යන්නේ පිට ඒ දන් දක්වලා මං අද පූජා කරන්නට ඕනේ. මගේ දෙමව්පියන් මට හදලා දීලා තියෙනවා සං කඳක් පැනීමේ සිරුරක් මේ ශරීරේ මම අද බුද්ධ පූජාට පූජා කරන්ට ඕනේ මේ මඬ නොපාගා වඩින්න කියලා අඳුන් සින් දිවිසා බිමේලලා වැඩිනා දිහාවට මොහොනලා මුණින් අතර දිගා වෙලා වැඳගෙන හිතින් ආරාධනා කළා ස්වාමීනි තබන තබන පීවරක් පාසා නෙළුම් මල් පෙපෙන ඔය සිරිපතුලේ අටෝ රාශියක් මඟුල් ලකුණෙන් දිලිසෙන ඔය මුරුදු මොලොක් සිරිපතුලේ මේ මඩගෝරුවේ නොතබා මගේ පිටවට තබා සපිරි වලින් අඩුන මැනවේ මගේ ආත්භාවයේ බුද්ධ පූජාවක් වේවා මටත් මේ ආත්ම භාව පූජා කරන කුසල බලයෙන් අනාගතයේදී ඔබ වහන්සේට මෙන් ලෞතර බුදුබව ලබනද මේ පූජාවද ආත්ම සම්නිර්යාතන පූජාවද හේතු වේවා කියලා ඉතින් ආරාධනා කළා සරුවක්ඥන් වහන්සේ උතෙන් වැඩම කරවලා අනාගත නුවණින් දැක්කා මේ පින්නතා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි උග්‍ර තපස්සක ජටාධර වූ මෙතුමා මතු අනාගතයේ ලෝතුරා බුදු වෙන බුද්ධාංකුරයේ තමන් වහන්සේට පූජා පිණිස ගෙනත් තිබුණා වූ සමම් පෙච්චමල් දෝතක් එතුමාගේ ඉදිරියේ තැන්පත් කළේ අනාගතයේ ලැබෙන බුද්ධත්වයට ගෞරව පිණිසයි සාර ලක්ෂයක් රහතන් වහන්සේලා දේශේ මල් තැන්පත් කළා එවැගේම ආත්පසින් බලා සිටි දෙවියෝද මිනිස්යෝද එසේම අප්‍රමාණ මල් පූජා කළා එවෙලාවේ සරුවක්ඥන් වහන්සේ සංඝ පිරිස සමතා දේශනා කළා බලන්ද මහණෙනි මේ ජටාදර වූ තවසානන් වහන්සේ මීට සාරා සංඛ්‍යය කල්පලක්ෂයකින් පසුව මාසයේම ලෝතුරා බුදු වෙනවා කියලා නම් ගම් සහිත සීලම විස්තර විවරණ දේශනා කළා. ඒ අවස්ථාවේදී පුදුම ආශ්චර්ය සිදුවීම් වුණා. ඒ දවස හරියට වෙසක් පොර පසළොස්වක් බොහෝ දවසක් දෙවි තිබුණා. සරුවක්ඥන් වහන්සේ මඩමැත්තේ වඩින්න අවශ්‍ය වුණේ නැහැ. පිටමත්ය පියවර තබන්න අවශ්‍ය උනේ නැහැ. සරුවක්ඥන් වහන්සේ නමක් වඩින වෙලාවේදී වලතැන් ගොඩ වෙනවා, උෂ්ඨම් හිති වෙනවා, ගල් කැට කැබලෙති සියල්ල ඉවත් වෙනවා. එවාගේ මඬගෝරු සියල්ලම සමතලා වෙලා පිරිසුදු වෙනවා. එවාගේම තබන පියවර කොඳු පලස් එළු ඇතිරිල්ලක් පිළිගන්නාසේ සිරිපතුල් පිළිගන්නවා. එනිසා සරුවක්ඥන් වහන්සේ මේ තාපසයන් වහන්සේට දකුණු පායේ සිග්න ඇතුළු දක්ෂිනාවර්තව තමන් වහන්සේ පිටත් වුණා රහතන් වහන්සේලා පිටත් වුණා තමන් වහන්සේ වෙලාවේදී මල් මැත්තේ පළඟ බැඳගෙන ආවර්ජන කළා අතීතේ ලෝතර බුදුවරයන් වහන්සේලා කොයි විදිහේ බෝධි සම්භාරද පිරුවේ උන්වහන්සේගේ අභිඥාවට පෙනී ගියා විචිනන්තෝ තදා දක්ඛින් පඨමං දාන පාරමින් කුබ්බකේහි මහේසේහි ආසේවිත නිසේවිතං එසේ බුද්ධ කාරක ධර්මයන් බලද්දී ඵලමේ පෙනී ගියේ పూర్ව මහර්ෂි වූ සරුවක්ඥන් වහන්සේලා විසින් පුරුදු කරන ලද ආදරයෙන් පුරුදු කරන ලද නිතර පුරුදු කරන ලද දාන පාරමිතාවයි ඉමන් ත්වං පඨමන්තාව <clears throat> ගල්ලං කත්තා සමාධිය දාන පාරමිතං ගච්ඡ යදි බෝධින් පත්තු මිච්ඡසි තමන්ද තමන් කියා ගන්නව ලෝතුරා බුදුබා පතන්නේහි නම් මේ පළමුවෙනි දාන පාරමිතා දැඩිසේ අදිෂ්ඨාන කරගන්නවා කියලා යටිකුරු කළ තිරුණු කලයක් මුණින් අතට හැරෙව්වාම බිනක්වත් ඉතිරි නොවේ වතුර වැගිරේ ඒ කලෙ හිස් වෙන්න වාගේ තමා සතු සීල වස්තු සම්භාරය දන් දෙලා තෘෂ්ණාව හිස් කර ගැනීමට අදිෂ්ඨාන කරගන්න කියලා තමන් වහන්සේ දාන පාරමිතා අදිෂ්ඨාන කළා මහ පොළොව කම්පා වුණා මේ සිද්ධියේ ආශ්චර්ය සිද්ධියක් මේ වාගේ තමයි මහා බෝසතාණන් වහන්සේලා මේ පරිත්‍යාගයේ පුරුදු කරගෙන ආවේ. මේ පරිත්‍යාගයේසේ මෙසේ ලෝභයෙන් පෙරුණා වූ දේශයෙන් මේ ගිනිගත්තා වූ මෝහයෙන් මුලා වූ අයගේ සිරිතක් නෙමෙයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සිරිතයි එනිසා තමයි දානම් භික්කවේ පඬිත් පඤ්ඤත්තං සප්පුනිස පඤ්ඤත්තං මෙසේ ඒ සරුවක්ඥන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලයේදී ඔය සාරා සංකය කල්පලක්ෂය ඇතුළතදී ලෝවැස ජනතාවට කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ආභරණ නොයෙක් දේවල් දන් දීලා තියෙනවා ඒවා ප්‍රමාණ කරන්න වස්තු උපමාවක් ලෝක ධාතුවේ ඇත්තේ නැහැ බාහිර වස්තු නෙමේ ආධ්‍යාත්මික సంతානෙහි ඇස්න් ඉස්න් මස්න් ලේ ආදී මේ වස්තු සම්භාර දන් දුන්න ප්‍රමාණයත් උපමා විෂය අතික්‍රාන්තයි ඒ කියන්නේ අහසේ තරුවට වැඩියෙන් ඇස් ගන් දුන්න ලෞතුරා බුදුබා පිණිස මහා සාගරයේ ජලයට වැඩියෙන් ලෞතුරා බුදුබා පතා ලේ දන් දුන්න ශරීරයේ මහා පොළවේ පසට වඩා ශරීරයේ මාංශ දන් දුන්න ලෞතුරා බුදුබා පතාගෙන මහා මෙර පර්වතයට වඩා උස් වෙන තරම් ඔටුන පැලඳේ සීරසයන් දන් දුන්නා ලෝතුරා බුදුබා පතා මේ වාගේ ආධ්‍යාත්මික ධාතු මේ දාන වස්තු පරිත්‍යාගයටත් උපමා කරන්න ලෝකේ වෙන ඇත්තේ නෑ යමක්. මේ වාගේ දාන පාරමිතා පුරලයි අන්තිමාත්භාවයේදී වෙසතුරුවත් බැවිදී සත්වරක් මහ පොළොව කම්පා කරවමින් බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන පස්චිම භවයේ දසදහසක් ලෝක ධාතු ආලෝකමත් කරමින් කම්පිත කරමින් ප්‍රතිසන්දි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය බුද්ධත්ව මංගල්‍යයට පත් වී වදාලේ ඒ මේ සරුවක්ඥන් වහන්සේ අතීතානාගත වර්තමාන තුන් කාලය මැනවින් නුවණින් තේරුම් ගනයි මෙහෙම දේශනා කළේ මේ පරිත්‍යාගය නම් බුදුපසේ බුදුමහරහත් පඬිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් පුරුදු කරගන්නා ලද ශ්‍රේෂ්ඨ වූ ධර්මතාවක් කියන එක දෙවෙනි කාණේ තමයි ප්‍රවෘජාව එදා ඒ සුමේද පඬිතයන් වහන්සේ ඒසා විශාල වස්තු සම්භාරයක් අත්හැර දමා සිදු කළේ ප්‍රවෘජා භූමියට පත් වීමයි ඒ වෙනකොට බුද්ධෝත්පාදයට සමීප වුණත් බුදුරජාණන් වහන්සේ පහළ නොවී සිටි නිසායි තවුස් ප්‍රවිද්‍යෙන් පැවිදීමට ලැබුණේ. ඒ මහා බෝධිසත්වයන් වහන්සේ ඒසා සූවිසි බුද්ධ ශාසන කාල තුලදී නව වාරයක්ම සසුන් පිළිවෙත් පුරන්ද පැවිදිදම් පුරලා තියෙනවා. අනන්ත අනන්ත වාරවල තවුස් දන් පුරලා තියෙනවා. ඒ සියල්ල පබ්බජ්ජා කියන එක වචනයෙන් හඳුන්වනවා. එසේම මව්පියන් උපස්ථාන කිරීමත් මේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක්. අපේ මහා බෝසතාණන් වහන්සේ ලෝතුර බුදු වීමේ ආරම්භයේ මනෝ ප්‍රනිධානයේ සිද්ධ වුනේත් මව්පියන් උපස්ථාන කරලයි. ලෝතුර බුදු වීම දක්වාම උපනුපම් භවයන්හිදී මව්පියන් උපස්ථාන කළ වාර අනන්තය අපරිමාණයි. ලෝතුරා බුදුබාට පත් වෙලා තමන් වහන්සේ හදා වදාගත් පියාණන් වහන්සේට අරිහත්ත්වය ලබා ගැනීමට උපස්ථාන කළා. එවාගේ මෑණියන් දෙව්ලොව ඉපදී සිටියේ බැවින් දිව්‍ය රාජයේක සිටියේ බැවින් දෙව්ලොවට වැඩම කළ එතුමියට මාර්ගඵල නිවන් අවබෝධ කරවීමේ උපස්ථානය කළා. තමන් හදා වදාගත් සුළු මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේට සසුන් පිළිවෙත් ලබා දීලා අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්න උපකාර වුණා. මේ වාගේ කළ ගුණ සැලකීම බුදු වෙලා සිද්ධ කරලා තියෙනවා. එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ වූ චාරිත්‍රාක් මෞඛ්‍යන් උපස්ථාන කිරීම කියන එක මේ දේශනේ සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී පින්වත් වෛද්‍ය විශේෂඥ රෝහණ අත්වටුව මැතිතුමත් මේ මැතිණියක් දරුවොත් එකතු වෙලා මේ වර්ෂයකට වරක් ජනවාරි මාසයේ පළවෙනිදා මෙවැනි පින්කම සිදු කරනවා කාරණා රාශියක් හිතේ දරාගෙන එයින් පළමෙනි කාරණේ පින්වත් රෝණාතුට දොස්තර මහත්මයාගේ පුණ්‍යාත්මේ ජන්මදිනයේ සිහිපත් කොට ආශිර්වාද ලබා ගැනීම මෙන්ම තමන් හදා වඩා තබා පරලෝකයේ මව්පිය දෙදෙනා වහන්සේට පින් අනුමෝදන් කරවීම එවාගේම සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙම නයින් වේස් ආරෝග්‍ය ශාලාවේ වඩා හිඳවලා උන්වහන්සේලාට උපස්ථාන කිරීමේ උතුම් අවස්ථාවේ ආශිර්වාද ලබා ගැනීම Taman සමග ඒකාත්මිකව එකට එකතු වීමේ වෛද්‍ය සේවයේ නියුක්ත වෛද්‍ය මණ්ඩලයට සේවක මඬුල්ලට මෙවාගේ කුසලයක් කිරීමෙන් වර්ෂයේ දිනේ ආරම්භ දවසේදීම රත්නත්‍රි ආශිර්වාදේ ලබා ගැනීම එවැගේම ලංකා පුරා සිටින බෞද්ධ බෞද්ධ සීලම දෙනාට සෙත් පැතීම මේ ආදී කරුණ රාශියක් එකතු කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා මේක නැනනුවණින් කරන ඥාන සංප්‍රයුක්තේ කුසල ක්‍රියාවක් වගේම මෙයින් ලැබෙන ආධ්‍යාත්මික సంతානයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග දියුණුවේ හේතුවෙන් මේ ජීවිතයේ යම්බඳු ධාර්මික ජීවිතයක් ගෙවන්න වාසනාවන්ත වුණාද භවයක් පාසා එසේම ධාර්මික ජීවිතයේ සුගති සංඛ්‍යාත ලෝකෝල උත්පත්තිය හා එමඟින් පාරමී පුරාගෙන භවතරණය කොට ලැබෙන අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙන උදාර ආශිර්වාදයක් මේ දවසේ සිද්ධ කරුන් ලැබෙනවා එනිසා දැන් මේ වෙනුවෙන් මහා සංඝ රත්නයේට ආරාධනා කොට අද මේ පින්කම සංවිධානය කරගත්තා සංඝ රත්නයේ ගෞරව සම්ප්‍රයුක්තව වැඩම කරවා ගත්තා දෙපාදවා පිසදමා පෙවිලියල අසුන් පනවා වඩා හිඳුවා ගඳ නමස්කාරයෙන් සීලේක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා ඉන් අනතුරුව සංඝ රත්නයේ වෙත කැපසරුප්පන් දෙමින් සෝදානම් කරගත් ප්‍රණීත ඖෂධීය දාන වස්තු පූජා කොට වැළඳෙව්වා දැන් මේ පරිස්කාර භාණ්ඩ රාශියක්ද පූජා කරගන්න යෙදුණා එවැගේම ස්වල්ප වේලාවක මේ කෙටි අනුමෝදනා දේශනයක් සවන් දී ඉංගනතුරුව සංඝ රත්නය විසින් පවත්වනු ලබන ආශිර්වාද පුරස්සර සෙත් පිරිත් දේශනෙ සවන් දෙන්න ලැබෙනවා මෙසේ තුන් දොරින් දාන සීල භාවනා වශයෙන් අත්පත් කර ගන්නා ලද මේ කුසල සම්භාර ධර්මයේ මේ ලෝක ධාතුවට දාන සීල භාවනාදී සීල කුසල් උගන්වා වදාළ සාරා සංඛ්‍ය කල්පලක්ෂ ගණන් විෂයා සංඛ්‍ය කල්පලක්ෂ ගණන් බෝධි සම්භාර පුරා <clears throat> සූවිසාසංග ගණන් ජනතාව අමා මහ නිවන් පුරලන්ට ලෝතුරා බුදු වූ සරුවක්ඥන් වහන්සේට මේ අපරයස් කරගන්න කුසල සම්භාර ධර්මයේ මඟඵල නිවන් ගැන දෙන පිළිවෙතක් බැවින් උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්ම මූලයේ බුද්ධ පූජාවක් වේවා ඒ සරුවක්ඥන් වහන්සේගේ බුදු ගුණානුභාව බලයෙන් අපට මේ උදා වූ වර්ෂය තුල වඩා වඩා දෙලව දියුණුවේ කටයුතු නිවන් මඟ පාරමී ගුණ මුදුන් ප්‍රමුණවා ගන්න තවතා වාසනා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. එවැගේම නවලෝතුරා ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරි අප මේ රැස් කරගන්න නිර්වාණ ගාමිනී කුසලයේ ධර්ම පූජාවක් වේවා. ධර්ම රත්නයේ ආශිර්වාදයෙන් අපට දෙලෝ දියුණුවක් නිවන් මඟ පාරමී ගුණයක් මුදුන් ප්‍රමුණවා ගන්නට තව තව ශක්තිය වැඩේවා. එවාගේම අෂ්ඨාන පුජ්‍යල මහා සංඝ රත්නයේ දිලි අප මේ රැස් කරගන්න ලෝවේ ලෝතුරා සුවගණනන කුසල සම්භාර ධර්මයේ සංඝගත පූජාවක් වේවා සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපට වඩ වඩා දෙලව දියුණුවක් නිවන් මඟ පාරමී ගුණයක් මුදුන් පමනවා ගන්නට වාසනාව වේවා එවාගේම අපහදා වඩාගත් ආදරණීය දෙමව්පියන්වත් ගුරුතුමන්වත් මේ උතුම් කුසලය ගුරු දෙගුරු පූජාවක් වේවා ගුරු දෙගුරු උතුමන්ගේ ආශිර්වාදයෙන් අපට දෙලව දිනුවත් නිවන් මඟ පාරමී ගුණයත් මුඳුන් පමුණවා ගන්න තව තව ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන අතරතේ මෙතකින් මේ රැස්පත් කර ගන්නාලද කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන්ම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් යනතුරු අන්‍යාගම් බලවේග මිසදුටු බලවේග අධර්ම බලවේග මිත්‍යා බලවේග සියල්ලම හිරුදුට අඳුරු සිහින් ගේත විද්වාංශනේ කරමින් ගගනතලයේ බැබලෙන සඳහිරු මඳලමින් ගෙදුලමින් බැබලමින් අපරාජිත විරාජිත තුන් ලෝක ධාතුවට සදාම් කරන වේදුවමින් නිර්මල වර්ධු 5000ක්ම ශ්‍රී ලංකා දීප ධර්ණීය තලයේ පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු එවාගේම සුකේතන ශික්ෂාකාමී ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සම්බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කර ගනිමින් ඥාන විඥා විපස්සනා මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම්මා ලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා ගෞරවයෙන් මෛත්‍රී කරමු එවාගේම නමින් අභාව ප්‍රාප්ත වූ පින්වත් වෛද්‍ය විශේෂඥ රෝණාත්තුටුව මැතිතුමාණන්ගේ මව්පිය දෙදෙනා වහන්සේට හා එම චන්ද්‍රිකාත්තුටුව මැතිණියගේ මව්පිය දෙදෙනා වහන්සේ ප්‍රධාන දෙපාර්ශ්වීම මේ පරිලෝකයේ සියලු ඥාතීන්වත් සහභාගී වෙන සෑම දෙනාගේ මේ පරිලෝකයේ සියලු ඥාතීන්වත් මේ කුසල සම්භාරයක් වේවා මේ පින් වලින් මේ හැමදෙනාට භවයක් පාසාම සුගති සම්ප්‍රඥ සිද්ධ වේවා සුවසේ දාන ආදී දසපාරමී පෙරේවා තතු උතුම් බෝධි ඥාන වලින් අමාමා නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් අනුමෝදන් කරමු එසේ මේ නයින් වේල්ස් ආරෝග්‍ය ශාලාවෙන් ගගනතලය අනිතා බමතලේ දක්වා වෙසෙන සීලම දිවි රාජ මණ්ඩලයටත් ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයටත් හේතලේ පටන් බමතලේ දක්වාද දසදහසක් සක්වල වාසී උද සීලම සමස්ත දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ කුසල සම්භාරේ අත් වේවා සීලම දිව්‍ය රාජ මණ්ඩලයේ දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුදු සසුනට පූජා ශ්‍රී ලංකාදීප දරණී තලයේහි අන්‍යාගම් බලවේග මිසදුටු බලවේග අධර්ම බලවේග මිත්‍යා බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා එවැගේම ජල ගැලීම්, භූමිකම්පා වීම, මුහුදු ගැලීම් ආදී විපත්ති වලක්වා ශ්‍රී ලංකාවේ යුද්ධ කලගෝණාල සියල්ල සංසිඳුවා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සුවිසුද්ධ භූමියක් බාඩ පමුණුවමින් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සීලම දෙවි දේවතා මඬුල්ලට පැතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එවාගේම හිතවත් මඳහත් අහිතවත් සීලූම සත්‍යයන්වත් කොළඹ ගනුවර සිටවට ගම් නගර ලංකාව දමදිව උතල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීලම සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තේ අමා මහ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු එසේ මිහිත මිත්‍රිකින් අප රැස්පත් කරගන්නා ලද්දා වූද <clears throat> සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියේ පැතමින් සංගරූණට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිනමමින් මුදුන් පමුණවා ගන්නා ලද මේ උදාන කුසලානුභාව බලෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් අද 53 වෙනි ජන්මදිනය උදාපත් කරගත් වෛද්‍ය විශේෂඥ රෝහණාතොටුව මැතිතුමා නන්ද විශේෂයෙන්ම සකලාන්තරායේ ਸਰවපද්‍රියවන්ගෙන් තොර වේ දීර්ඝාසාරුදීක සීවිස්සතරං කලත් වැඩේවා ලැබේවා කියලා අපි ආශිංසන කරන අතර එතුමා නන්දත් වෙන චන්ද්‍රිකා අත්වටුව මහත්මනීටත් එවාගෙම ලසල් හත්වටුව පුතුණුවන්ටත් එවාගෙම රන්දුලා හත්වටුව දේනියටත් වගේම තමන්ගේ මේ වෛද්‍ය සේවයේ ඊටාම හිතාදරව සහභාගී වන සියලු වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු හා සේවක සේවිකාවරු ඇතුළු සෑම දෙනාටමත් දෙපාර්ශ්වයේම යාපි මිත්‍ර හිතවා සියලු දෙනාට වගේම අද මේ මොහොතේ සහභාගී වූ සියලු මහත්තුරු නෝනා මහත්තුරු මව්වරු දූදරු හිතවා සියලුම දෙනාටම මෙතේ ස්ථානයේ තේන යන වෛද්‍ය ප්‍රතිකාර ලබන මව්වරු පියවරු දූදරු සියලු දෙනාටමත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක හිරදුටු අඳුරුසේ විහෙත විද්වාංශනේ වී සරුව ආරක්ෂාව සැලසේවා පබන පියවරක් ගානේ හෙළන හුස්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසෙන් අවියා උදවලින් මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් තිරසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් නැසි මඳුරුවන්ගෙන් අව්‍යස සුවලම් විසුකුරු සර්පාදීන්ගෙන් වාත පිත්තසම තුන්දසෙන් රාග ද්වේෂ මෝහ ආදී උපක්ලේශයන්ගෙන් උපපීල කුපච්ඡේද කකුසල විපාක වාරයකින්වත් ගයක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් විපත සිහිනකින්වත් නොම වේ සරුව ආරක්ෂාව සැලසේවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දානේ යසසින් ඉසුරෙන් සැපතින් සම්පතින් ආයසෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සිව්බම විහරණයෙන් සද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බෞසුතතාවයෙන් පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමත භාවනාවෙන් විපස්සනා භාවනාවෙන් සිව්බම වේරණයෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳබෙන් දිනෙන් දින දියුණුවටපත් වේවා සිතමි නිරෝණකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාගෙන් මෙන්ද සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරිතිරි ශාස්ත්‍රීක වේ සමෘද්ධිමත් වේවා දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් මේ පවත්වාගෙන යන වෛද්‍ය සේවයේ කටයුතු සිය දහස් ගුණෙන් දියුණු කර ගනිමින් එමගින්ම නිවන් මඟ පාරමී පුරා ගැනීමට රත්නත්‍රාණුභා බලෙන් වින්සත් සතවර්ෂාධික කාල දීර්ඝාසත් වේවා සසර වසනාතුරු භවයක් පාසා සුගති ලෝකෝත්පත්තිය ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණඥාන සම්‍යක් දෘෂ්ටියත් ඇති උපදීමින් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ පාරමී පුරමින් කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව ජාති ජාතිත් පාරමී පුරා ගන්නට වාසනාව වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිසම මේ ආශිර්වාද පූර්වාංග මුදාන කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන් දෙවියන් සියලු සත්‍යයන් දෙපින් කෙත් පමනුවමු ඉදං හෝ ඥාතීනං හෝතු සුපුරුදු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ